අද ලියවෙන කවි නව කවියට වෙන් වූ ගුවන් විදුලි අඩපැය ඉදිරිපත් කිරීම සුමින්ද කිත්සිරි ගුණරත්න ආයුබෝවන් කාව්‍ය ප්‍රිය රසික රසිකාවේනි තුනි තුරුපත් මත ගැඹුරු ඉවි ඇඳෙන හැටි අද ලියවෙන කවි වැඩසටහනින් විමසන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. මේ වගේ ගුවන් විදුලි මැදිරි සහ ඔබේ සවන්පත් නිතර හුරු පුරුදු sannivedakayak මා ඉදිරිපිට මේ වෙලාවේ කවියාගේ භූමිකාව අරගෙන වාඩි වෙලා සිටිනවා. ඔහු කවියෙකු බවට පත් වෙන්නේ ඔහුගේ තුනී තුරුපත්මට ගැඹුරු ඉරි කියන කෘතිය ප්‍රකාශයටපත් කරන්නට බොහෝ පෙර සිට. ඔබ කවිය වෙනුවෙන් කැප වුණු කවිය හදාරනු කවියන්ට ආදරය කළ කෙනෙක් බව මම දන්නවා. කවියන්ගේ බොහෝ කවි දොරට වැඩුම් අවස්ථාවල එසේත් නොමැතිනම් ඒ අලුත් කාව්‍ය කෘති සොයා පෙරලා ඒවායේ කාව්‍ය කොටස් මහජනයා අතරට රසිකයා අතරට ගෙන යන්න ඔබ sannivedakayak විදිහටත් කටයුතු කළා. මේ කවුරුවත් නෙමෙයි ලසන්තද සිල්වා. මම හිතන්නේ ගුවන්විදුලියටත් නෑදෑකමක් තියෙන කෙනෙක්. කෘතියෙන් ගුවන්විදුලි sannivedakේ. අයිබෝන් ලසන්ත අයිබෝන් ඔබේ තුනී තුරුපත් මත ගැඹුරු ඉරි කියන කාව්‍ය සංග්‍රහය ගැන කතා කරන්නට මත්තෙන් මම කැමැතියි ඔබට මේ මොහොත දක්වා ඔබ පැමිණීමේ ග්‍රන්ථයක් දක්වා කාව්‍ය ග්‍රන්ථයක් ප්‍රකාශ කිරීම කියන මේ මූලික අවස්ථාව දක්වා පැමිණීමට පෙර කවියෙක් ඔබේ තිබුණු පරිපාසානය සහ ඒ සඳහා ඔබ පොළඹපු කාරණා ගැන කතා කරන්න. පාසල් කාලේ කොහොමද කවිය ඔබ ඇසුරට වැටුනේ? කොහොමද කවීන්ගේ ඇසුරට වැටුනේ? ඇයි ඔබ sannivedana මාධ්‍ය විදිහට මේ බඳු සියුම් කලාංගයකට තෝර ගැනීමට හේතු වුණේ? පාසල් කාලේදී මම කාව්‍ය ශාස්ත්‍රාදිය හදාරපු කෙනෙක් නෙවෙයි. ඇත්තටම මම අධ්‍යාපනය ලැබුවේ බණ්ඩාරවල මධ්‍ය මහා විද්‍යාලයෙන් විද්‍යාංශයෙන් ජීව විද්‍යාංශයෙන් හැබැයි කවිය පිළිබඳව හැදෑරීමක් නැති වුණාට කවිය පිළිබඳව රුචිකත්වයක් තිබුණා මුල ඉඳලම. ඒ නිසා සිංහල සාහිත්‍ය සංගමයත් එක්ක පාසලේ එකතු වෙලා වැඩ කරන්න, කාව්‍ය රචනා තරඟවලට ලියන්න, සමහර ඒවායින් ජයග්‍රහණය කරන්න එහෙමත් පුළුවන් වුණා. මම හිතන්නේ ඒකට තියුණු පෙළඹීම තමයි බොහොම කාව්‍යාත්මක පරිසරයක ජීවත් වෙන්න ලැබීම. ඊටම රමණීය ගම්බද පරිසරයක මං උපන්නේ සහ හැදුනේ වැඩුනේ. નિરાයාස පෙළඹවීමක් ඒ පරිසරය විහිං අපිට ලබලා දුන්න කවිසිතුවලි පුබුදු කරගන්න. හැබැයි එහෙම පෙළඹවීමක් තිබ්බ පළියෙන් මිනිස්සු කවියෝ වෙන්නේ නැහැ. එහෙමනම් අපේ ගමේ හිටපු හැම මිනිස්සයම කවියෙක් වෙන්න බෑ. එහෙම වෙන්නේ නැහැ. ඒකට මං හිතන්නේ කිසියම් මේ භාවාත්මක ගුණයක් ඒක මන් දන්නේ නැහැ කොහොමද මිනිසුන්ට ඇති වෙන්නේ කියලා මට ඒක විග්‍රහ කරගන්න පුළුවන් කමක් නැහැ. එහෙම ගුණයක් පහළ වෙන්න ඕනේ කියලා මං හිතනවා. ඒක සමහර විට මේ ලබන අත්දැකීම අනුසාරයෙන් වෙන්න පුළුවන්. Taman කියවන සහ Tamanට ඇසුරු කරන්න ලැබෙන අයගෙන් වෙන්න පුළුවන්. අනිත් එක මං කිව්වා මේ මේ බොහොම කාව්‍යාත්මක පරිසරයක මට ඉපදිලා හැදෙන්න වැඩෙන්න වුණා කියලා. හැබැයි ඒකෙන් වර්ධවා වටහා ගතිය යුතු නෑ. ඒක මේ ඊටාම රමණීය මේ පරිසර సౌందර්ය සෝභා අලංකාරය එහෙම තිබුණාට ඒක මේ ජීවත් වීම සඳහා ඊටාම හිතකර මිනිසුන්ට එහෙම රුචිය වඩන එකක් කියලා. ඒක ඇතුලේ තිබුණු සමහර මේ දුක්ඛ දෝමනස්ස සහ කටුක බවත් අපි කවි ලියන්න පෙළඹෙව්වා කියලා මට හිතෙනවා මොකද ඒ ඒ ලියවිච්ච හුඟක් ඒවායේ තිබුණේ අර මේ ආලාද ජනක හැඟීම් සහ එහෙම නැත්නම් මේ රොමාන්ටිකවාදී දේවල් නෙවෙයි අපේ අපේ ජීවිතේ වෙලාගත් දුක, ਸੰతాපය, කම්කටොළු ඒවා. එතකොට මං හිතන්නේ මාව මේ උපන්න සහ ජීවත් වුණු පරිසරය විහිං කවියට ඇදගෙන ගියපු කෙනෙක්. ඒක ඇතුලේ තමයි මට ඒ ඇල්ම කවි ලියන්න ඕන, කවි රස විඳින්න ඕනේ, අගය කරන්න ඕන, විනායක කවි හොයාගෙන කියවන්න ඕන සහ කවි අහගෙන ඉන්න ඕන කියන පවා ඒ සිතුවිලි හටගත්තේ. මම හිතන්නේ ඔබ පැහැදිලි කරන්න ඔබට වචන නැහැ කිව්වට ඔබේ පිදුමේ ඔබ යම්කිසි නිරුක්තියක් දීලා තියෙනවා මේ කවි ඔබ පුදලා තියෙන ආකාරය ඔබ අඬලා තියෙනවා නම් කවදා හරි කවුරු හරි අඬනවා දැකලා මේ කවි ඔබට දැන් මේ කියන්නේ අඬනවා කියන කතාව කාගේ හෝ දුක ගැන ඔබට දුකක් ඇති වෙනවා නම් ඒ කියන්නේ ඔබ පරදුක්ඛ දුක්ඛයට ලක් වෙනවා නම් අන්න එහෙම කෙනෙකුට කවියක් ලිවීමට මූලික සුසුකමක් තියෙනවා රස විඳීමටත් මූලික සුසුකමක් තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේ සරල වචන ටිකක් අස්සරේ ගැඹුරු අදහසක් ගැප් කරගෙන තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඔබ කවි ලිවීම සඳහා යම් ප්‍රතිප්‍රනිදානියක් එන් සපයගත්තා. මම කැමති ඔබේ මේ තොනි තුරුපත් මත ගැඹුරු කෘතියේ මස් කඩේ පාතිමා කියන කවිය ඔබේ හලින්ම අපේ රසිකයන්ට ඉදිරිපත් කරනවා. මස්කඩේ ෆාතිමා හිජාබයට බෑ ෆාතිමා හැම කෙස් කැරැල්ලම හංගන්න. මුදු සුළඟට ඉඩ දෙන්න කෙහෙ කැරලි සිප ගන්න. ඔය දිගු නැහැය කෙලවර දිලෙන දහදිය බිඳුව තව මොහොතකින් වැටෙන විට බිමට දුහුවිලි මතට ඔබට බෑ නවතන්න. රොහිරු බිඳුවකට වුව පරදන්න බෑ රටා මරතොණ්ඩි අත්වල. එක දෙකක් විසිරුණු සුරත් පැල්ලම් උස් පියයුරු වලට උඩින් ඇත්තමයි එයත් රටාවක්. සියඹලා කොටය මත ලෙලෙන පිහියක මුවහත කවරනම් දෙයක් වුව රෝස මල්පෙති බවට හරවන විට ඇත්තමයි ඒ ඔබේ සුරතම නම් ආසයි මං ඒ ශෘංගාරයට හදිසියක් නෑ කොහෙත්ම සල්වාරයේ විනිවිද දකින හැම නැම්මකම කලාවක් ඇත මම මේ කවිය තෝරගත්තේ අපිට මස්කඩේ පාතිමා කියන මේ පාතිමා කියන වචනේත් මස්කඩේ කියන වචනේත් ඔබ එකට එකතු කරලා කිසියම් විදිහක ඒ මුස්ලිම් ජන සමාජයත් එක්ක බැඳුණු සියුම් අනුභූතියක් අපිට රැගෙන එනවා. මේ කවිය ඔබ කියනවා හිජාබේට බැහැ පාතිමා හැම කෙස් කරලම හංගන්න. මේ අත්දැකීම ගැන අපි කතා කරමු. මේ වගේ අත්දැකීමක් ඔබ වස්තු විශ්ය කරගත්තේ මම හිතන්නේ මේ කවි පොත පළ වෙලා තියෙන මේ මෑතක මේ වසරකට විතර එහා කාලෙක ඉඳලා ගත්ත අත්දැකීමක් නේ. මම ආශ්‍රය මේ අත්දැකීම ඔබ පැහැදිලි කරනවා. මේ කවිය ලියවෙනකොට తත්වය මේ තරම්ම බැරෑරුම් වෙලා තිබුණේ නැහැ. හැබැයි ගිනි පුපුරු එක දෙක මතුවෙන්න පටන් ගත්ත අවධිය අවුරුද්දකට විතර උඩදී කතාවක්. ඒකෙදී මේ මම බොහොම මාධ්‍යකරුවෙක් හැටියට සහ මේ කවියටත් ඇලුම් කරන සංවේදී මිනිසෙක් හැටියට මාව දකින්න නිසා ඊටාම බොහොම විවෘතව දේවල් දිහා බලනවා. ඔය වෙනකොට මේ මේ තරම් තත්ත්වය බැරෑරුම් වෙලා නැති වුණත් අර කිව්ව ගිනි පුපුරු මතුවෙමින් තිබ්බ තත්ත්වය ඇතුලේ ෆාතිමාලා දිහා සමාජය సౌందర్యාත්මක දෘෂ්ටි කෝණයකින් බලන තත්වයක් තිබුණේ නැහැ. මේ මේ මේ ඇති වුණු තත්වයට අදාළ මුල් පියවර තබමින් තිබ්බා. ඉතින් අපි මේ මෙතන ගත්ත රූපක පාතිමත් එක්ක අපි මේ මස් කඩේම හිතන්නකෝ. ඔය අතරේ මේ මම යන එන මග එක්තරා මස් කඩයක් තිබුණා. ඒ මස් කඩේ ඇත්තටම හිටියේ පාතිමා කෙනෙක් තමයි මේ මස් කපලා දෙන්න. Uh, ඉතින් uh, ඇය මේ uh, රුවැපි ස්ත්‍රියක්. මට ඇයව දැක්කහම මට හිතෙනවා දැන් මේක මේ අර යාදයක නොරත රත එකට පෑහීමක් නැත වගේ වැඩක්. මස් කපන්නේ බොහොම මේ රුවැපි රූබර ස්ත්‍රියක්. ඉතින් ඒකම අනිත් අතට මම මේ තියෙන සමාජයත් එක්ක ගලප ගන්නකොට ඒ වෙනකොට මේ පාතිමාලා නියෝජනය කරන මුස්ලිම් ජන සමාජය ඇතුලේ අපේ මතුවෙමින් තිබුණු පොදු කතිකාව දකුණේ සිංහල මේ බහුතර ජන සමාජය මත එහායි බලාපු අධිපතිවාදී දෘෂ්ටි කෝණයත් එක්ක ඒක මට ආදේශ කරගන්න පුළුවන් උනේ අර මස්කඩේ කියන රූපයට. ඒක ඇතුලේ හැබැයි මම දැක්ක මේ අපි ඒක ඇතුලේ දකින්න බලාපොරොත්තු වෙන පාතමියාලට වඩා මේ මේ මේ මෙතන මේ මස් කපන පාතිමා වගේ අයත් ඉන්නවා කියලා. ඉතින් මේ මේක හරහා මම ඇත්තටම මේ මේ අත්දැකීම ජනගත කරන්න හැදුවේ අපිට සමහර දේවල් අපි මේ හිතන විදිය පිළිබඳ ගැටලුවක් තියෙන්නේ. අපි අපි මතු පිටින් බලන්නේ නැතුව ඒ දේවල් ගැන ටිකක් විනිවිද දැක්කහම අපිට දකින්න ලැබෙන කතාව වෙනස් කියන එක තමයි මට කියන්න උවමනා වුනේ. මේ මේ ෆාතිමා ඇතුලේ මම මේ මේ පාස්කීරිද ප්‍රහාරයත් එක්ක ඇතිවෙච්ච සිදුවීම් මාලාව හරහා උත්කර්ෂයට නැංවෙන සමහර සිදුවීම් වලදී මං මං දැක්ක මේ ෆාතිමා තමයි ඒ තැන්වල ඉන්නේ අපිට දැන් දැන් තියෙන අවුල අපි මේ ෆාතිමාව හරියට දකින්න උත්සාහ නොගන්න එක කියලා මම නැවත මේ කවිය කියවනකොට මට මේක ලියාපු කවිය හැටියට හැඟෙන්න පටන් අරගෙන තියෙනවා. රසන්ත මේ වකවානුවේදී මේ සාක්කලාපීය පර්යේෂණ සැසි සාක් කාර්යාලය විසින් නම් කරගෙන තියෙන්නේ මුස්ලිම් සංස්කෘතික පර්යේෂණ සැසි විදියට. ඒගොල්ලෝ දැන් මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් පර්යේෂණ කරමින් මුස්ලිම් සංස්කෘතිය වෙනුවෙන් මේ සංස්කෘතික ප්‍රකාශන නිකුත් කිරීම සහ සොයාබැලීමට උනන්දු වෙනවා. දැන් මම හිතන්නේ අපේ රටේ නූතන කවියෝ සෑහෙන පිරිසක් මේ පාස්කු ප්‍රහාරය කියන්නේ එක බුබුරායමක් විතරයි මේ සමාජ ප්‍රශ්නේ දිහා පහුගිය කාලේ වකවානුවෙන් බැලුවා. ඔබත් ඒ ධාරාවේ එක නිර්මාණයක් මේ. මම හිතන්නේ නිර්මාණ ටික එක ගොන්නකට ගෙනාවොත් මේ නිර්මාණයත් අනිවාර්යයෙන් ඒ වගේ තැනකට ඇතුළත් තියෙතු නිර්මාණය. ප්‍රොහිර බිඳුවකට ව පරදන්න බෑ රට මරතෝණ්ඩි අත්වල. එක දෙකක් විසිරුණු සුරත් පැල්ලම් උස් පියවර වලට උඩින් ඇත්තමයි යත් රටාවක්. දැන් ඔබ අර මේ මස් කපන ඒ කාන්තාවගේ ඒ මස්වල රුධිර බිඳු පවා ඒ සමස්ත රූපය තුලදී ලස්සනක් දකින්න ඔබ දැන් මනුෂසෝ ලෝකයේ මනුෂ ප්‍රජාව යුද්ධ කියන මූලික කාරණාත් එක්කමයි පැනනගුණේ. ගැටුම් සහිතව ආවේ. ඔබ කවියෙක් විදිහට දැන් මේ නිර්මාණය කරපු කවියා විදිහට වර්තමානයේ අපි මේ සමාජ ප්‍රශ්නේ දිහා කොහොම එළඹුමක්ද ගත යුතුයි කියලා ඔබ හිතන්නේ? මම හිතන්නේ මේ සමාජ ප්‍රශ්නය දිහා ඊටාම මේ වමනාවකින් බලන්න ඕනේ අපි මිනිසුන්ය කියන හැඟීමත් එක්ක මොකද මේ මේ මේ ප්‍රශ්නේ දිහා විශේෂයෙන් දැන් මගේ භූමිකාව එක පැත්තකින් මාධ්‍යකරුවෙක් හැටියටත් නියෝජනය වෙනවා මා නියෝජනය කරන ඒ කුලකය බලන විදිහේ ප්‍රශ්නයක් මට තියෙනවා ඒක කිසිසේත් මානවවාදී ප්‍රවේශයකින් බැලීමක් නෙවෙයි අන්න එතනදී තමයි මා තුල ඉන්න මාධ්‍යකරුවා අභිබවා මට ඒ තුල ඉන්න නිර්මාණකරුවා නැත්තම් කවියාව ඉස්මතු කරගන්න උවමනාවක් මතුවෙන්නේ. මොකද මම නියෝජනය කරන ඒ කුලකයේ ඇතුලේ ඔය කියන දෘෂ්ටි කෝණයෙන් බලලා වැඩ කරන්න පුළුවන් කමක්වත් නැහැ. දැන් මම මේ මෑතක ගියා කාතන් කුඩියට මුස්ලිම් ජන ප්‍රජාව හම්බ වෙන්න. ඒ අයගේ තිබ්බ එක බරපතල මේ ඉල්ලීමක් තමයි කරුණා කරලා දකුණේ මාධ්‍ය ප්‍රධාන ධාරාවේ අපි දිහා බලන විදිහ වෙනස් කරගන්න දායක වෙන්න කියන එක. ඉතින් ওই ප්‍රශ්නේ තියෙනවා මේ ඒක ඇතුලේ හරිම මේ බරපතල ඛේදයක් නිර්මාණය වෙලා තියෙන. ඒතර මේ අපි ආසන්න සිදුවීම ගත්තොත් පාස්කු ඉරිදා ප්‍රහාරය සහ එයින් පසු සිදු වෙච්ච දේවල් ඒකට දායක වෙච්ච පිරිස් අහිංසකයි කියලා කියන්න මට උවමනාවක් නැහැ. එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි අනික් අතට අපි මේ හැමෝම දිහා බලලා ඒ ඒ සමාජය තල්ලු කරන්න උත්සාහ ගන්නේ මොන වගේ තැනකටද කියන එක. ඒතර ඒකෙදි නිර්මාණකරුවට ඒ කියන්නේ කවියට වෙන්න පුළුවන් නැත්නම් සිනමාකරුවෙකුට වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන කලා නිර්මාණයක නිමග්න වෙන කලාකරුවෙකුට වෙන්න පුළුවන් ඔවුන්ට විශාල වගකීමක් තියෙනවා තමන්ගේ භූමිකාව ඇතුලේ සාධාරණයක් ඉෂ්ට කරගන්න ඇත්ත ඇත්ත එළියට ගන්න දාය කළා. මොකද මේ මාධ්‍ය කර්මාන්තය ඇතුලේ ඒක වෙන්නේ නැහැනේ. නෑ ඔබේ හරාම් කළ නොහැකි හෘද සාක්ෂිය කියන කවිය අපි ගමු. මම හිතන්නේ මේ මාතෘකාව මේ ඔබේ කෘතියේ කවි දෙකක්ම කැප කරලා තියෙනවා මේ වෙනුවෙන්. හලල් උනේ සෙනෙහස හින්දම තුවාන් මාම ආවම තාත්තා ඉස්කල බෝතල. ආවේ ඩෝලේ අරගෙන සංගීත සිතුවම් මවනට මොහොමඩ් අංකලුත් ගෙදරට. දැන් අපි සංස්කෘතික සම්බන්ධයක් අපේ තිබුණා. අන්‍යයන්ගේ සංස්කෘතික සංඥාවලට අපි අනුගත වුණා. එකිනෙකා අතර මේ සංස්කෘතික සමෝදානයක් අපිට තියෙනවා. එහෙම නැත්නම් අපිට මේවා ලිහිසිකාරක නැත්නම් කටයුතු කරන්න බෑ. නමුත් මේ ලිහිසිකාරක බව මේ සංස්කෘතික ලිහිසිකාරකව අඩු වෙනවා දැන්. මේ පහුගිය කාලේ ඒවා වාෂ්ප කරන සමහර මතවාද, දෘෂ්ටිවාද, සමහර ප්‍රවාහයන් මේවා ලිහිසිකාරක තත්ත්වයන් අඩු කරලා ඝර්ෂණය වැඩි කරන්න ක්‍රියා කරන්නේ. ඔබ මේ කවියේදී බොහොම ලස්සන මතු කරනවා. ඩෝලේ අරන් ආවේ මොහොමඩ් අංකල්. මට මේ ශේකරගේ කවිත් මතක් වෙනවා. නේද? මේ සිරිපාදේ උඩ අපි ඔක්කොම එකතන එක්සත් ජාතීන්ගේ මැදුර හදමු. ජීවනලි පාදම් වඳිනවා, කට්ටියක් සිරිපතුල වඳිනවා, කට්ටියක් ආදම් මුදුන වඳිනවා. එකම මුදුනක් සියලු දෙනා වැඳ ගන්නවා. මෙන්න මේ මනුෂ්‍යත්වයේ මුදුන සියලු සංස්කෘතීන් හරහා වැඳ ගන්නවා. මම කැමති ඔබගේ මේ හරාම් කළ නොහෙන හෘද සාක්ෂිය කියන කවියත් අපේ රසිකයන්ට මතක් කරන මේ කාව්‍ය කෘතියේ ඊටාම වැදගත් කාව්‍යයක් මේ වකවානුවේදී ඔබ අතින් රචනා වුණු කියන කාරණාව. උමා ඔය සම්බන්ධ ගැටලුව ඔබේ කාව්‍ය නිර්මාණ කීපයකටම සම්බන්ධ වෙලා තියෙනවා. උමා ඔය ඩෝංකාරය මොකද්ද? ඛේද වාචකේ මොකද්ද? කවියෙකු විදිහට ඔබ තෙරපන්නේ කොහොමද උමාවේ හැඳුම? මම ජීවත් වෙන ප්‍රදේශය තමයි උමාවේ ඛේද වාචකයේ ගුදුර බවට පත් වෙන්නේ. ඒතර මම අස්පනා අපිට දැක්කා ඒ ඛේද වාචකය කොහොමද අපේ මිනිසුන්ගේ ජීවිත තෙරපන්නේ කියන එක. මිනිසු ජීවිත කාලයක් තිස්සේ දුක් මහන්සි වෙලා හදාගත්ත ගේ දොර ඉරිතලල මහපාරට වැටෙන හැටි. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ දේපල වලට වටිනාකමක් නැතුව යන හැටි විවාහ වෙන්න ඉන්න දියණියව විවාහ කරලා දෙන්න බැරි මට්ටමටපත් වෙන හැටි ඊට එහා මම දැක්ක තව ඛේද වාචකයක් තිබුණා හඬක් නගන්න කතා කරන්න බැරි සුවහසක් ප්‍රාණීන්ටත් වෙච්ච ඉරනම මම ඒ ඛේදවාචකයට ගොදුරු වෙච්ච භූමියේ ඇවිදගෙන යනකොට මම දැක්කා හිඳිලා ගියපු උල්පත්වල මැරිලා හිටපු ලොකු කුඩා ප්‍රාණීන් ගණනාවක්. ඒ අය ගැන කවුද කතා කරන්නේ? ඒ ඒ ඒ අයත් අපේ પરම්පරාවේ කොටස් හැටියට ගන්න බැරිද කියන ප්‍රශ්නේ මට මතුණා. ඔබ කිව්වොත් විශ්වාස කරන්න උවමනයි මේ මේ මේ කතාව හීල්ලෝය දුම්රිය නැවතුම ළඟින් හීල්ලෝය ගලාගෙන යන්නේ. හීල්ලෝය හිඳුනහම අන්තිම දියකඩිති වල මත්ස්‍ය රෑන් එකතු වෙලා හිටියා. ඒ වෙනකොටත් මේ ගමේ මිනිස්සුන්ට බවුසර් වලින් තමයි ගෙනල්ලා වතුර බෙදුවේ මේ ඉරාන සමාගම සහ ආණ්ඩුව. හැබැයි ඒ මිනිස්සු අතරේ හිටියා Tamanට ලැබෙන වතුර ටිකෙන් කොටහක් බාල්දි වලට දාගෙන ඇවිල්ලා අරදිය කඩිති වල ඉන්න මාළු අල්ලලා ඒ බාල්දි වලට එකතු කරගෙන ගිහිල්ලා ඈත වතුර තියෙන මේ දිය කඩිති වලට ගිහිල්ලා දාන්න තරම් මනුස්සකම තිබ්බ. ඉතින් ඒක ඇතුලේ මාව හරිම කම්පණයටපත් කළා මේ Tamanට මෙච්චර විපත්තියක් වෙලා ගෙයින් එළියට බහින්න සිද්ධ වෙලා තියෙද්දි ඒ වගේ පෙළඹෙන මිනිස්සුත් ඉන්නව නේද කියලා. ඉතින් එතනදී මට මේ කවියෙක් හැටියට හිතුණා ඇයි මම මේ මිනිස්සු වෙනුවෙන් නොලියන්නේ කියලා. ඇත්තම හදබිම උමාවේ දියකර කියන ඔබේ කවිපන්තියත් මේ කතාව තමයි අපිට කියන්නේ. උමාව උමා කියන උමාවය කියන එක හදබිම කියන එක කවියෙකුගේ වැඩබිම තමයි හදබිම. ඔබ අහනවා හැම විවරයම අහුරා ඇත නැත තවත් ලේකාන්දුව. අලුත් ශිෂ්ටාචාරයේ පෙකණිවල සිර කරද්දී හදබිමේ ගෙල කඳු මුදුනක හිඳ පුළුවන් ඈත විදුලිය දකින්නට. අපිට කඳු මුදුනක් තියනවද ඈත විදුලියක් පෙනෙනවද? මට හිතෙන්නේ හැම එකක්ම මේ මායාවක් විතරයි. අපිට පෙන්වලා දීලා තියෙනවා මේ මේක තමයි සංවර්ධනය කියලා. ඒක ගැන මට මහ විශාල ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ සංවර්ධනය හැටියට අපිට ලැබෙන ප්‍රතිලාභ ලැබෙන්නේ තවත් බොහෝ දේවල් අහිමි කරලා. ඒක සමහර විට මේ ප්‍රතිලාභීන් හැටියට තමන්ව තේරුම් අරගෙන ඉන්න අයවත් තේරුම් නොගන්න කාරණයක්. ඒකට ඒවයි හැබෑ ප්‍රතිඵල දකින්න ලැබෙන්නේ තවත් අවුරුදු ගානකට පස්සේ ඒ ඒ මතු પરම්පරාවලට කඳු මුදුන් වලට නැගලා Tamanට ලැබෙන નિયમિત ප්‍රතිලාභ මොනවද කියලා පිරික්සනකොට ඒ අයට වැටහි ඒ දකින්න ලැබෙන විදුලිය තව ගව් ගහනක් ඈතින් තියෙන්නේ ඒක කවදාවත් ලැබෙන්නේ නැහැ කියලා. එහෙම පරිකල්පනාවක් තමයි මට උමාවේ ව්‍යාපෘති ඇසුරින් ඉතිරි වෙච්ච මගේ මතකයත් එක්ක ගලප ගන්න පුළුවන්. හොඳයි. ඔබේ සමහර ඔබ ඈත ප්‍රත්‍යන්ත දේශයක ජීවත් වෙන කවියෙක් විදිහට ඔබේ කවියස උමාවය ඒ වගේම ඔබට නිතර ඇස ගැටෙන ඔබ මම හිතන්නේ බණ්ඩාරවල බදුළු ප්‍රදේශ ජීවත් වෙන්නේ ඒ වක ප්‍රදේශයේ තියෙන මේ මුස්ලිම් සංස්කෘතික ඒ සහජීවන කලාපයන් දෙසට ඔබේ කවි ධාරාවන් ඔබේ කවි අක්ෂය එල්ලන අතරම මම දකින ඔබ මේ සමාජයේ ප්‍රකට සමහර අත්දැකීම් ඒ අත්දැකීම් පීඩාවටපත් වූවන්ගේ අත්දැකීම් ඔබ මතු කරන්න උත්සාහ කරනවා. උදාහරණයක් විදිහට හිමි සඳ අහිමි වූ ළඳ. අපි දන්නවා ප්‍රකට සඳයක් නැලිකොඩගේ කොට රණවිරුවාගේ රණවිරුවගේ බිරිඳ උසාවි විද සම්මුඛ වෙනවා. දැන් ඒ කියන්නේ සඳයක් නැලිකොඩට රණවිරු බිරිඳක් හම්බ වෙනවා. දැන් දෙන්නටම තමන්ගේ සැමියා අහිමි වෙනවා. උසාවි භූමියකදී දෙන්නටම සඳයක් නැලිකොඩ කිව්වම අපි දන්නවා ඇයට රාජ්‍ය යම් ත්‍ස්තවාදී රාජ්‍ය හෝ කිසියම් ත්‍ස්තවාදී කල්ලියකින් සෑමියා හිමි වෙනවා. දැන් මේ දෙන වැන්දබුව. ඔබ අහන ඔබේ කවිය හිමි සඳහා හිමු ළඳ කියන මේ කවිය මම ඊටාම ගැඹුරු තැනකින් ඔබ හසු කරගන්න මේ මනුෂ්‍යත්වයේ ඛේද වාචකේ. ඔහු රණ විරුවෙකි. දහවුරුද්දක සේවය. වතාවක් වැදුනා වෙඩිල්ලක්. රටදය සමය පිණිස. gedara නාවෙත් ඇසිල්ලක්. දුටිමි පත්‍රයක මම පැවසූ අයුරුවක. මේ වෙඩිල්ල වැදුනේ අවුරුදු 10ක සේවයකට පස් සේවයක් කරද්දී මේ වෙඩිල්ල එකයි. වෙඩිල්ලට දෙන අර්ථකථනයක් තියෙනවා. එක්ක රටදය සමය අනිත් පැත්තෙන් වෙන දෙයක්. දැන් මම කැමති ඔබ මේ වගේ මේ සියුම් දේශපාලනික කාරණාවක් මතු කරගන්නකොට ඔබ කොහොමද මේ කවියෙක් විදිහට මේක විග්‍රහ කරගන්නේ මට එතනදි කියන්න ඕන මේ කලාකරුවට දේශපාලනයෙන් මිදෙන්න බෑ පුළුවන් වුණත් අයිතියක් නෑ තත්කාලීන දේශපාලනය ගැන අසංවේදී කලාකරුවන්ගෙන් සත පහක වැඩක් සමාජයට නෑ කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා අපිට ඒ ගැන කතා කරන්න වෙනවා කවියෝ හැටියට හරි සිනමාකරුවෝ හැටියට හරි නාට්‍යකරුවෝ හැටියට හරි කලාව කලාව උදෙසාය කියලා කතිකාවක් තිබුණාට අපිට අමතක කරන්න බෑ අපේ වගකීම මොකක්ද කියන කාරණාව. මේකෙදි මම දැක්කේ මේ එකක් පුද්ගලිකව මේ සන්ධ්‍යායක නැලියොඩ චරිතය මම දන්නව හැගැටෙන අහන්න ලැබෙන කෙනෙක් ඇයට ඇයට සැමියා කිසියම් හේතුවක් නිසා අහිමි වෙනවා අනිත් පැත්තට ගත්තාම මේ ඒ ඒ අහිමි කරන්නෝය කියලා චෝදනාවට පාත්‍රවන චූදිතයෝ බන්ධනාගාරගත වුණාම ඔවුන් අහිමි වීමේ ඛේදය විඳින තව පිරිසක් ඉන්නවා. මේක මේ එකම කාසියක දෙපැත්ත වගේ කාසිය තමයි මේ දුෂ් දේශපාලනය. දේශපාලනය. දුෂ් දේශපාලනය. ඒතකොට ඒක පිළිබඳව තියෙන මේ මිතයන් හරි වැරදි අවබෝධය හරි නිසා ඒක එකතලයක අරගෙන කතා කරන්නේ නැහැ. දැන් මේක ගැන කතා කරන පිරිසුත් එක පිරිසක් සන්ධ්‍යා වෙනුවෙන් කතා කරනවා එක පිරිසක් අර රණවිරුව හරි කවුරු හරි හැටියට නාමකරණය කරලා ඉන්න චෝදනා ලද පිරිස පිළිබඳව කතා කරනවා. ඇත්තම මේ ප්‍රිය මරණ සහ අප්‍රිය මරණ කියලා කොටස් දෙකකට බෙදාගෙන මිනිස්සු. එකම මරණය හරියට හරි. ප්‍රිය තමන්ට ප්‍රිය මරණ තියෙනවා තමන්ට අප්‍රිය මරණ තියෙනවා. ඔව් ඒක මරණය කියන මේ විපාකය එහෙම නැත්නම් ඒ ආදීනවය ශිෂ්ටාචාරය අත්විඳිනවා. හරියට හරි මේ මේ උන්දෙන් දෙපැත්තම මැරිලා. එතකොට ඒ ඛේදය අවබෝධ කර නොගැනීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එක පැත්තකින් සන්ධ්‍යා එක්මැලි ගොඩට යුක්තිය ඉෂ්ට වෙන්න ඕනේ මම කල්පනා කරන විදිහට. ඒත් එක්කම මේ ඒ ඒ යුක්තිය ඉෂ්ට වීම තුළ චූදිතයින් දණ්ඩ මුක්තිය ලබන්නුවම නෑ. ඒ ඒ ඒ ඔවුන් ඔවුන්ට අපරාධයට දඬුවම ලැබීමත් ඒක තුල තියෙන්න ඕනේ. නැත්නම් එතන ඒ බලාපොරොත්තු වෙන යුක්තිය මොකක්ද කියන එක ප්‍රශ්නයක්. හැබැයි ඒ එක්කම හුදෙක් ඒ අය නාමකරණය කරලා තමන්ගේ දේශපාලන ධාරාවන් උත්කර්ෂයට නංව ගන්න උත්සාහ කරන පිරිස් වෙතින් ඒ අයගේ අමුදරුවන්ට ඉටුවිය යුතු සාධාරණයේ පිළිබඳවත් කතා කරන්න ඉඩක් විවෘත කරගන්න එක සමාජයේ යුතුකමක්. ඒතර කලාකරුවොත් මේවා ගැන මේ මීට වඩා අවදියෙන් කටයුතු කරන්න ඕන කියලා මට හිතෙනවා මොකද මට එහෙම එහෙම කටයුතු කරන බවක් පේන්නේ නැහැ. පවුල අසන්තවත් එක්ක සෑහෙන වෙලාවක් අපිට කතා කරන්න ඕන තරම් මාත්‍රිකා සහිත ඕනතරම් ගැඹුරට විනිවිද යා හැකි නිර්මාණ ඔබ මේ කෘතියට අන්තර්ගත කරලා තියෙනවා. මම අපේ ශ්‍රාවකයන්ට රසිකයන්ට කියනවා. තුනී තුරුපත්මත ගැඹුරු ඉවි ඔබේ හදවත තුලත් ගැඹුරු ඉවි නිසා කොහොම අඳිනවා ඇති. අද බණ්ඩාරවැල් ප්‍රදේශයේ ඉඳලා මේ වැඩසටහනට ඇවිත් අපත් සමග සම්බන්ධ වීම ගැන ලසන්ත ද සිල්වා ඔබට අපි සුබ පතමින් ස්තුතිවන්ත වෙනවා. අයිබෝවන්. අයිබෝවන් ඔබටත් බොහොම ස්තුතියි. අද ලියවෙන කවි නව කවියට වෙන් වූ ගුවන් විදුලි අඩපැය ඉදිරිපත් කිරීම සුමින්ද කිත් සිරිගුණරත්න නිෂ්පාදනය රාජිත දිසානායක